දේශකයාණන් වහන්සේ නුගේගොඩ ගන්ගොඩවිල ශ්‍රී පුෂ්පාරාමාධිපති සහ පූගොඩ මහා විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යංශී හිටපු උපදේශක ආගම ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කාටපිටියේ පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ. වෙසක් ධර්ම දේශනා මාලාවේ අදට નિયમિત ධර්මානුශාසනා. සූවිසි විවරණ අතරින් හත්වන විවරණය. අනුම දස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ලද විවරණ අවස්ථාව විවරණය කිරීම පිළිබඳව නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රීවර කප්පේ අනෝම දස්සේ තේ විසුතෝ සුරවර මජ්ජේ මහතේ පූජාය මණ්ඩිතෝ සුරවරයත් රාජෝව බෝධිසත්තු විවරණ සිද්ධාත්තෝ ගෝතමෝ නාම බුද්ධෝති සාදු සාදු සාදු පින්නතුනි අපේ ගෞතම ශ්‍රී සිද්ධාර්ථ බුදුජානක වහන්සේගේ විවරණ ඉතිහාස කතාව ඊටාම රසවත් දීර්ඝකාලීන ඉතිහාස කතාවක්. මේ ඉතිහාස කතාව අසංඛ්‍ය කාලපරලක්ෂ 200ක් අතීතයට විහිදුණු ආකර්ෂණීය ස්වභාවයකින් යුක්තයි. අසංඛ්‍ය කාලපරලක්ෂ 200ක් අතීතයට විහිදුණායි කිව්වහම පින්නොත් මේ අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ කල්ප කියන්නේ මොනවද කියලා. කල්ප කියන වචනෙන් අදහස් කරන්නේ කාලය මැනීමට පාවිච්චි කරන සම්මත වෙච්ච පදයක්. කල්පයක් කියන එක මනින්ද සම්මත කරගත්ත මේ වචනය තුල අවුරුදු වලින් කියන්න බැරි කියන අදහසක් සත වර්ෂ වලින් කියන්න බැරි කියන අදහසක් සත සහස්‍රේ වර්ෂ වලින් කියන්න බැරි කියන අදහසක් කියත් අනුව කල්පයකට ඇතුළත් වන වර්ෂගාන සස්තහස්ර වර්ෂගාන නන්නලා කියන්න පුළුවන් කමක් නැති කාල සීමාවකට කියනවා මිනීම් සංඛ්‍යානය ඉක්මවා ගිය කාල සීමාවකට කියනවා කල්ප කියන වචනය. මේ කල්ප අසංඛ්‍ය කල්ප මහා කල්ප අන්තක් කල්ප කියලා තුන් ආකාරයකින් බෙදෙනවා. අසංකල්පය සංඛ්‍යානයෙන් කොහෙත්ම කිට්ටු කරන්නවත් බැරි කල්පයක්. මහා කල්පය සංවත්ත සංවත්ථායි විවට්ට විවට්ථායි කියන කරුණු හතරකින් සමන්විතයි. සංවත්ත සංවත්ථායි කියලා කියන්නේ මහා ගිනි ජාලාවක් බවට පත්වනා පෘථුවිය කල්පාන්තර ගණක් තිස්සේ දැවි දැවි විනාශ වෙවි විනාශ වෙනී යම් කාලය. විවට්ඨ කියලා කියන්නේ විනාශයෙන් නතරලා හිට අනුක්‍රමයෙන් සහස්‍රේ ලෝක ධාතුන් වැඩිගෙන යන කාලය. දිවත්‍රාය කියලා කියන්නේ වැඩිම සම්පූර්ණ වේවා පවතින කාල සීමාව. අන්තක්කල්ප කියන්නේ මේ විවත්‍රාය කල්පවල 20 20 20 කොටස් වශයෙන් බෙදලා යනවා. ඒ බෙදලා යන කොටස් වලින් කොටස් 64ක් වෙන් වෙනවා. අන්තක්කල්ප 64ක් මේ කාල සීමාවට අන්තර්ගත වෙනවා. අන්තර්ස්ථාපක ආරම්භය මිනිහාගේ වයස අවුරුදු 10න් ආරම්භ වෙලා අසංකේය දක්වාම මේ ආයුෂ දරණකම් ගත වෙලා ආයත් අසංකේයයෙන් ඉඳන් අවුරුදු 10 වෙනකම්ම අඩු වීගෙන යන කාල සීමාවට තමයි මේ අන්තස්කල්පයක ආයුෂ රූපය දක්වන්නේ. මේ නිසා මේ අන්තස්කල්පය තුළ තිබෙන ආයුස්සේ ස්වභාව සම්පත්තිය පුදුම එළවන සුළුයි මේ විපරණ සම්පත්තියන් පිළිබඳව. ඒ වගේම මේ ආයුෂ වැඩිවීමට හේතු තියෙනවා මිනිස්සුන්ගේ. ඒකට ద్వාපර ත්‍රිතා කෘත කියන මේ යුග වලට බෙදලා හිට අවුරුදු අසංකේයයේ ඉඳන්ම වයස අවුරුදු 10 දක්වාම අඩු වැඩි වීම ස්වභාවයක් මේ විශ්වාන්තර වල සිද්ධ වෙනවා. මේ ඇතිවන අනන්ත කල්පසන්තතීන් තුල කල්පයෙන් කල්පය කල්පයෙන් කල්පය විනාශ වෙයි විනාශ වෙයි නැවත නැවත කල්ප වකින්නයි කියවම කොච්චර දුර කාලයක්ද ඔය ඇති වෙන හැම කල්පයකම බුදුරු පහළ වෙන්නේ නැහැ කලාතුරකින් කල්පයක තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ එක බුදු කෙනෙක් පහළ වෙන කල්ප තියෙනවා බුදුරු දෙන්නේ පහළ වෙන කල්ප තියෙනවා බුදුරු තුන් දෙනෙක් පහළ වෙන හතර දෙනෙක් පහළ වෙන පහ දෙනෙක් පහළ වෙන කල්පක් තියෙනවා යම් කල්පයක එක බුදු කෙනා නම් පහළ වෙන්නේ ඒ කල්පය හඳුන්වනවා සාර කල්ප කියලා. යම් කල්පයක බුදවරුන් දෙන්න නම් පහළ වෙන්නේ ඒ කල්පය හඳුන්වනවා මණ්ඩ කල්ප කියලා. යම් කල්පයක බුදවරු තුන්දෙනෙක් පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වනවා වර කල්ප කියලා. යම් කල්පයක බුදුරු හතර දිනේ පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වනවා සාරමණ්ඩ කල්පයයි කියලා. ජං කල්පයක බුදුවරුන් පස්තනේ පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වනවා මහා භද්‍ර කල්පයයි කියලා. අපේ මේ කියන කල්ප සම්පතියෙන් අනුවක් සලකලා බලනකොට බුදුවරුන් පහළ වෙන කල්ප සංඛ්‍යානය සාර කල්ප මණ්ඩ කල්ප වර කල්ප සාර මණ්ඩ කල්ප මහා භද්‍ර කල්ප කියන මේ පස් වර්ගයෙන් සමන්විත බව අපේ බෞද්ධ පින්නතුන්ට දැන් මේන් පැහැදිලි වෙනවා. මේ නිසා අපේ ලෝතර බුදුහාමුදුරන්ගේ චරිතයක් අසංඛ්‍ය කල්පනාත්ත 200ක් ඈතට දිවිච්ච චරිතයක් තියෙන්නේ. අසංඛ්‍ය කල්පනාත්ත 200ක් තුල මේ කියන සාරකල්ප, මණ්ඩකල්ප, වරකල්ප, සාරමණ්ඩකල්ප, මහා භද්‍රකල්ප කියන මේ කල්පවල පහළ වෙච්ච බුදුවරුන් හම්බ වෙච්ච අවස්ථාන්තරත් පිළිබඳව බුදුහාමුදුරන්ගේ අතීත ඉතිහාස කතාවේදී කියනවා. මේ ඉතිහාස කතාව කොටස් කාණ්ඩ 6කට වෙන් කරලායි තියෙන්නේ බුදුහාමුදුරන්ගේ චරිත කතාව. ඒ අතීතම දුර කතාව බාහිර නිදාන කතාව වශයෙන් දෙවෙනි කාණ්ඩයේ මහා නිදාන කතාව වශයෙන් තුන්වෙනි කාණ්ඩයේ අති දුරේ නිදාන කතාව වශයෙන් හතරවෙනි කාණ්ඩයේ දුරේ නිදාන කතාව වශයෙන් පස්වෙනි කාණ්ඩය අවිදූරේ නිදාන කතාව වශයෙන් උත් හයවෙනි කාණ්ඩය සම්තිකේ නිදාන කතාව වශයෙන් උත් කාණ්ඩ 6කට අපේ බුදුහාමුදුරන්ගේ ඉතිහාස කතාව වෙන් කරලා තිබෙනවා. බාහිර නිදාන කාලය ආරම්භ වෙන්නේ අසංකල්පණක්ෂ 200කින් ඉස්සර වෙලා කාලේ ඉඳලා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ බුද්ධත්වය පිළිබඳ සිත නැඹුරු කරපු මුල් අවස්ථාව තමයි එතකොට අසංකල්ප ලක්ෂ 200කට పూర్වයෙන් සිද්ධ වුණේ. තම බෞද්ධ පින්වතෙක්ම දන්නවා මාතුපෝසක ජාතකය. මේ මාතුපෝසක ජාතකතාව මම මේ මොහොතේ විස්තර කරන්නේ කවුරුත් දන්න නිසා. මේ මාතුපෝසක ජාතකයට සම්බන්ධ වෙච්ච අවධිය තුලදී තමයි මුලින්ම මේ බෝධිසත්වයන් වහන්සේට බුදු වෙනවයි කියන මේ චේතනාව ඇති වුණේ. බුදු වීම පිණිස තමන්ගේ සිත කොයි විදිය සකස් කරගන්න ඕනද කියන මේ මූලික කරුණු ඒ ආත්ම භාවය තුළම බෝධිසත්වයන් වහන්සේ විසින් දැන හඳුනා ගත්තා. සුද්ධාවාස මහා බ්‍රහ්ම රාජයේගේ උදව් උපකාර ඇතුවයි මේ බෝධිචිත්තය සකස් කර ගැනීමට ආධාර අනුබල ලබා ගත්තේ. සිත ක්‍රම හතරකින් පදනම් කරගන්න ඕනේ. සිතවිලි චෛසික ක්‍රම හතරකින් පදනම් කරගන්න ඕනේ. මේ සිත පදනම් හතරකින් සමන්විත කරගැනීමේදී අදිත්‍යාන උම්මග්ග අවස්ථාන් සිතචර්යා කළ යුත්තේ පදනම් හතරක් උගන්වනවා. සිතවිලියේ චිත්ත පදනම තුල අනුගමනය කරවන්නට හය ආකාරයකින් වෙන් කරලා තියෙනවා නිෂ්කාම්‍ය පවිවේක අලෝභ අදෝස අමෝහ නිස්සරණ කියලා සිත පදනම් හතරකින් පදනම් වෙච්ච සිතවිලි පදනම් හයකින් සමන්විත වෙච්ච මේ දෙකේ සංයෝගාත්මක වෙච්ච මේ දසවදාරුම් චිත්තස්ෘද්ධියට කියනවා බෝධිචිත්තය කියලා හිත. මේ බෝධිචිත්තයේ මේ හිත අලවාගෙන ඒ පිළිබඳව ධානාගතව ඉන්නාට කියනවා බෝධිචිත්තයේ ඇයිලා ඉන්නේ හින්දා බෝධිසත්ව කියලා හිත. බෝධිසත්ව නාමය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේතෝර ලබාගත්තේ අසංඛ කල්ප ලක්ෂ 200කට ඉස්සර කාල සීමාවේ. මේ බෝධිචිත්ත ස්වභාවය ඇති කරගත්ත බෝධිසත්වයන් වහන්සේ එතෙන් පටන් බොහෝ සිත් එක්තෙන් කරගත්ත ධානා සම්පත්තියෙන් යුක්තව දිව්‍ය බ්‍රහ්මාදී නොඑක් නොඑක් ආත්මවල ඉපදලා හිට එක කල්පයක උත්පත්ති ලැබුවා සත්‍රුතාප රාජ කියන නාමයෙන් මේ සත්‍රුතාප රාප රජුරෝ බොහොම ආසයි අලියතුන් දකින්නට දවසක් උයනට ගියාම දහස් ගණන් අලියතුන් ඉන්න තැන මද කිපුණු ඇතින්නියක් නිසා අලින්ගේ තිබිච්ච මහා කල කෝලාහලයක් දැකලා සම්පූර්ණයෙන් කලකිරීමටපත් වුණා. රෝගාතුරෙහි මේ සත්තා පිතා පුත්තම් නිඝාතයේ රාගයෙන් රෝගාතුර වෙච්ච මේ සත්වයෝ පියා පුතුන් නැසනවා. පුත්තාවේ පිතරං හන්තේ සත්‍යපාප මහරයතුමා මේ ඇතුන්ගේ විනාශකාරී හැතරීම දැකලා හිට රෝගාතුරෙහි මේ සත්තා පිතා පුත්තන්ති ඝාතේ පුත්තාවේ පිතරං හන්ති මාතරෝ හන්ති දීතරා කියන හිට මේ රාගයෙන් රෝගාතුර වෙච්ච සත්තු පියා වෙතින් පුතුන් අසනවා පුතුන් විසින් පියවරුන් අසනවා මව්වරු වෙතින් දූවරු නසනවා. මේ විදිය දෙයක් මේ ඇප්පොරය පිළිබඳව දැකලා හිට බොහොම කලකිරීමටපත් වෙලා මේ සාගාතුර ලෝකයෙන් ඉවත් වෙන්න ඕනයි කියලා තීරණය කරලා හිට හිමවතට ගිහිල්ලා හිමාල අඩවියේ තාපස පවිද්දෙන් පැවිදි වෙලා හිට තපස්සම් පුරමින් ඉඳලා බ්‍රහ්ම ලෝක සම්පත්තිය ලබාගෙන මහා බ්‍රහ්ම රාජ්‍යයක උත්පත්ති ලැබුවා. ඒ බ්‍රහ්මරාජී ආත්මභාවයෙන් චුත වෙලා ඇවිදින් ඊළඟට අපේ බෝසත්යන් වහන්සේ දාවිද්‍ය කියන බමුණුකමේ බ්‍රහ්ම කුමාරයෙක් වෙලා උපන්නා. බ්‍රාහ්මණ වංශික මේ බ්‍රහ්ම කුමාරයා තරුණ කාලෙදිම 500ක් තමන්ගේ හිතවතුන් අතරස්සන් එකතු කරගෙන හිමාල වනාන්තරයට ගිහිල්ලා හිට ඒ හිමාල වනාන්තරයේ තාපස පවිද්දෙන් පැවිදි වෙලා හිට ධාන වඩමින් කල්ගත කරා. මේ ආතභාවේදී මේ 500ක් අතවැසියන් අතර ප්‍රධානම අතවැසියා වුණේ මත බුදුන මෛත්‍රී බුදුජානම් වහන්සේ. මෛත්‍රී බුදුජානම් වහන්සේ මීළඟට බුදු වෙන්නේ ඒ බුදුහාමුදුර තමයි ඒ ආත්මභාවයේදී අසංකල්ප 200කට ඉස්සර කාලෙදී මේ 500ක නායකයා වෙලා හිට බ්‍රහ්ම කුමාර තාපසයාට උපස්ථානය ක්‍රමෙන් සිටියේ. මේ බ්‍රහ්ම කුමාරයා දැක්කා වනාන්තරයේ බඩගින්නෙන් ඉන්න ව්‍යාග්‍ර දෙහෙනුවක් තමන්ගේ පුතුන් මරාගෙන කන්න සූදානම් වෙනවා. ඒ වෙලාවෙන්තර 500ක් 34 නායක බෝසතුන්ට අපේ බෝසත්යන් වහන්සේ කියනවා කැලේ ඇවිදලා හිට කොහේ හරි මැරිච්ච සත්වයෙක් ඉන්නම් හොයාගෙන එන්න කියලා. එසේ හොයාගෙන එන බව ප්‍රමාද වෙන බව තේරිච්ච හින්දා මේ බ්‍රහ්ම කුමාර තාපසයන් වහන්සේ අර සිංහ දේනුව ඉස්සරහට පැනලා ගිහිල්ලා හිටලා තමන්ගේ ශරීරය දන් දුන්නා ඒ සිංහ දේනුවට. ඒ දන් දින වෙලාවෙත් මනසින් ප්‍රාර්ථනා කළා මම මේ පිනෙන් මතු සම්මා සම්බුදු කෙනෙකුන් වේවායි කියලා. එහෙම ප්‍රාර්ථනා කරන හිට බ්‍රහ්ම ලෝක උප්පත්තියේ ඉඳලා හිට නැවත වරක් ඇවිදින් මේ සංසාරේ උප්පත්තිය ලැබලා පුරාණ දීපංකර බුදුහාමුදුරන් වහන්සේ දවසේ ඒ පුරාණ දීපංකර බුදුහාමුදුරන්ගේ සහෝදරියක් වුණා උප්පත්තිය ලැබුවා. ඒ සහෝදරිය වෙලා උප්පත්ති ලබාපු අපේ බෝසත්යන් වහන්සේ රජමාලිගාවේ හත්වෙනි මහලේ ඉන්න වෙලාවේ දැක්කා පස්චිම දීපංකර බෝසත්යන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් මෙතෙන්ට පැමිණෙනවා. ඒ පස්චිම බෝසත්යන් වහන්සේ පස්චිම දීපංකර බෝසත්යන් වහන්සේ යතෙහිදී පැමිණියේ. ඒ දීපංකර හාමුදුරුවන්ට අබතල් පූජා කරලා හිට මේ අබතල් පූජා කිරීමේ ආනිසංසයෙන් මම සිද්ධාර්ථ නමින් සම්මා සම්බුදු කෙනෙක් වේවායි කියලා හිට ප්‍රාර්ථනා කළා. එතකොට සිද්ධාර්ථ නමින් සම්මා සම්බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළේ දීපංකර බෝසත්ව තවුසට අබතල් පූජා කරලා. ඒ දීපංකර බෝසත්ව තවස තමයි පළවෙනි විවරණය දෙන වෙලාවේදී දීපංකර බුදුහාමුදුරු නමෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා හිටියේ. මෙතනින් මේ බාහිර නිදාන කතාව අවසන් කරලා ඊළඟට ආරම්භ කරනවා මහා නිදාන කතාව. බ්‍රහ්මදේව සම්මා සම්බුද්ධජානන් වහන්සේලා බුදු කෙනෙක් පහළලා හිටියා. ඒ බුදුහාමුදුරන්ට අතිදේව කියලා හිට නමින් ප්‍රසිද්ධව හිටපු මේ බෝසත්යන් වහන්සේ ගිහිල්ලා මහා දම් පූජා කරලා හිට මනසින් ප්‍රාර්ථනා කළා මට මේ පිණින් සම්මා සම්බුද්ධත්වය ලැබේවායි කියලා. එතෙන් පටන් නන්ද සුනන්ද පෘථිවි මණ්ඩ ධරණී සාගර පුණ්ඩරීක කියන අසංඛ කල්පලක්ෂ ගණනාවක් තිස්සේ සම්මා සම්බුදුරුන් 125000ක් දෙනා දැක බලාගෙන මමත් මේ වගේ කවදා හෝ බුදු කෙනෙක් වේවායි කියලා ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාව අවසාන වෙලා හිට නැවත බ්‍රහ්ම ලෝක උප්පත්තිය ලැබලා ඉඳලා නැවත මේ මනුෂ්‍ය ලෝකයක උප්පත්තිය ලැබුවා. ඒ මනුෂ්‍ය ලෝක ඉපදලා හිට තාපස ප්‍රඥාවෙන් පැවිදිලා හිට ප්‍රථම ධානයේ වඩලා පංචාභිඥා අසමාපත්තීන් උපදාගෙන අසංඛ්‍ය කල්පයක් ඒ ආත්මභාවයේ ආයු තිබුණා මේ බ්‍රහ්මහා බ්‍රහ්ම කියන නාමයෙන් උත්පත්ති ලබාගත්ත මේ තාපසයට. එතකොට මේ ස්වභාව සම්පත්තියෙන් යුක්ත වෙච්ච මේ කල්පයට කියන්නේ සර්වබද්ද්‍ර කියන අසංකල්ප කියලා. මේ කල්පය තුලදී තමන් විසින් සාරමණ්ඩ කියන කල්පයේ බුදුවරු හතරනේ පහළ වෙන කල්පයක සාගර චක්‍රවර්ති රජව පුරාණ ගෞතම බුදුහාමුදුරන්ට පැහැදිලා හිට ඒ පුරාණ ගෞතම බුදුහාමුදුරන්ට උපස්ථාන කරලා ආවාස හදලා හිට නොඑක් විදිහේ පුද පූජා දවස් හතක් පූජා කරලා හිට බුදුහාමුදුරන් ළඟට ගිහිල්ලා අහනවා මමත් කවදා හෝ දවසක ශාක්‍ය වංශයේ ඉපදලා ඔබ වහන්සේගේ නම වන ගෞතම නමින්ම සම්මා සම්බුද්ධ කෙනෙක් බවට පත් වේවායි කියලා. ගෞතම කියන බුද්ධ නාමය ප්‍රාර්ථනා කළේ ඒ ආත්ම භාවයේදී. පුරාතන ගෞතම බුදුහාමුදුරන් විසින් අධිකාර සම්පත්තිය ඇති වුණාම අෂ්ටධර්ම සමෝදාන සමන්විත වුණාම පාරමී සම්පත්තීන් ලැබුණාම විවරණ ලබාගෙන ඔබට සම්මා සම්බුත් කෙනෙක් වෙන්න සමහර විට පුළුවන් කියලා හිත අනියත විවරණයක් දී වදාලා. ඒ අනියත විවරණයෙන් පසුව තමන් විසින් තමන් වහන්සේගේ මේ කාල සීමාව තුළ සර්වභද්‍ර කරුණපූර්ණ සර්ව රත්න උසබක්කන්ද මණිපද්‍ර පදුම උසබ ස්කන්ධ සර්ව ක්ලේශ කියන මේ 387000ක් බුදුරුන් පහළ වෙච්ච මේ කල්පයන් තුලදී මේ විදිහේ වාක් ප්‍රනිධානය සම්පූර්ණ කළා. මේ වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරලා ඉවර වෙලා තමයි අපේ බුදුජනම් වහන්සේ පාරමී ස්වභාවයන්ටපත් උනේ. තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කියන මේ හාමුදුරුවෝ තමයි අන්තිම වරට මේ වාක් ප්‍රනිදානය අපේ ගෞතම බෝසත්යන් වහන්සේට ප්‍රදානය කළේ වාක් ප්‍රනිදාන සම්පූර්ණ වෙනකොට පාරමී තත්වයන් ලබලා හිට විවරණයක් ලබා ගැනීමට අර තමන්ගේ බෝධි අධ්‍යාපයම් සම්පූර්ණ වෙලා පාරමීන් බවට පත් වෙලා තියෙන්න ඕනේ උම්මග්ග චේතනාව ප්‍රඥා පාරමිතාව වෙලා තිබුණා. උත්තාන සිත වීර්ය පාරමිතාවක් බවට පත් වෙලා තිබුණා. අවත්තාංශ අධිෂ්ඨාන පාරමිතාවක් බවට පත් වෙලා තිබුණා. හිතචර්යාව මෛත්‍රී පාරමිතාවක් බවට පත් වෙලා තිබුණා. නෙක්ඛම් අධ්‍යාත්ය නිස්කාම්ම්‍ය පාරමිතාව බවට පත් වෙලා තිබුණා. අවිවේක අධ්‍යාත්ය සාන්ති පාරමිතාව බවට පත් වෙලා තිබුණා. අලෝපාධ්‍යාසය දාන පාරමිතාව බවට පත් වෙලා තිබුණා. අද්වේත අධ්‍යාසය සීල පාරමිතාව බවට පත් වෙලා තිබුණා. අමෝහ අධ්‍යාසය සත්‍ය පාරමිතාව බවට පත් වෙලා තිබුණා. නිස්සරණ අධ්‍යාසය උපේක්ෂා පාරමිතාව බවට පත් වෙලා තිබුණා. අසංඛ්‍ය කල්පලක්ෂ 230 ඇති කරගන්න තිබුණා. උම්මග්ග උත්තාන අවස්ථාන චර්යා නෙක්කම පවිවේක අලෝභ අදෝස අමෝහ නිස්සරණ කියන මේ අධ්‍යාපයන් තමයි මොහු කුරා ගියේ පාරමිතා බවට ප්‍රඥා පාරමිතා, වීරිය පාරමිතා, අදිෂ්ඨාන පාරමිතා, මෛත්‍රී පාරමිතා, නිෂ්කාම්‍ය පාරමිතා, සාම්ති පාරමිතා, දාන පාරමිතා, තීල පාරමිතා, පත්‍ය පාරමිතා, උපේක්ෂා පාරමිතා කියලා. මේ දස පාරමිතාවන් බවට තමන්ගේ බෝධිසත්ව ඥානය සම්පූර්ණාට පස්සේ තමයි පළවෙනි විවරණය ලබා ගන්නට පුළුවන් උනේ. මේ ප්‍රථම විවරණය ලබා ගන්නන අවස්ථාව වෙනකොට අපේ බෝධිසත්වයන් වහන්සේ තමන් විසින් ලබාගත යුතු බෝසත්ත්ව ප්‍රගුණ ධර්ම වන අභිනීහාරාදී සියලුම ලක්ෂණ සම්පත්තීන් හොඳ ආකාරව ලබාගෙන තිබුණා. මෙහෙම මේ සම්පත්තීන් ලබාගෙන අසංකේය කාපලක්ෂයක් තිස්සෙම තමන් විසින් නැවත දිව්‍ය බ්‍රහ්ම සම්පත්තීන් විනිවිදින් පිට දීපංකර බුදුහාමුදුරන්ගේ කාලේ සම්මිවතී නුවර උප්පත්ති ලැබලා සුමේධ තාපස විවරණ ගත්තයි කියන මේ කතන්දරේ මේ පින්නතුන් මීට කලින් ධර්ම දේශනාවලදී ශ්‍රවණය කළා. කොණ්ඩඤ්ඤ බුදුනම් වහන්සේගේ දවසදී විජිත චක්‍රවර්තීව විවරණ ලබාගත් කතාවත් මේ පින්නතුන් ශ්‍රවණය කළා. මංගල බුදුහාමුදුරන්ගේ කාලෙදී සුරුචි බ්‍රාහ්මණව විවරණ ලබාගත් කතාවත් අපේ මේ පින්නතුන් කලින් ශ්‍රවණය කළා. සුමන බුදුහාමරගේ කාලේදී අතුරුනා රජව ඉවරන ලබාගත් හැටි අපේ මේ පින්නතුන් මුලින් ධර්ම දේශනාවලදී ශ්‍රවණය කළා. හේවත බුදුහාමරගේ කාලේදී අතිදේව බ්‍රාහ්මණව විවරණ ලබාගත් හැටිත් මේ පින්නතුන් කලින් ධර්ම දේශනාවල ශ්‍රවණය කළා. සෝබිත බුදුහාමරගේ කාලේදී සුජාත බ්‍රාහ්මණව විවරණ ලබා ගත්ත හැටෙත් මේ පින්නතුන් කලින් ධර්ම දේශනාවන් වලින් ශ්‍රවණය කළා. සෝවිත බුදුහාමුදුරුවන් පිරිනිව්වාමින් පස්සේ බුද්ධ ශූන්‍ය කල්ප අසංකේයයක්ම ගත වුණා. ඒ අසංකේය ගත වුණාට පස්සේ නැවත කල්පයක් පහළ වුණා වර කල්ප නාමයෙන් ඒ කල්පය හඳුන්වනවා. වරකාපේ නමින් හඳුන්වන මේ කල්පය අශූන්‍ය කල්පයක් මේ ශූන්‍යම වෙලාගේ කල්පයක් නෙමෙයි අශූන්‍ය කල්පයක්. අශූන්‍ය කල්පයක් කියන්නේ කවුරු හරි බුදු කෙනෙක් පහළ වෙන කල්පයක් නිසා. මේ වර කල්පයේ බුදවරු තුන් දෙනෙක් පහළ වෙනවා. එයින් පළවෙන්න තමයි අනෝමදස්සේ බුදුහාමුදුරුවෝ දෙවැන්න පදු බුදුහාමුදුරුවෝ තුන්වැන්න නාරද බුදුහාමුදුරුවෝ මේ තුන් බුදුවරුන් පහළ වෙන වර කියන කල්පෙහි අපේ මේ බෝසත්යන් වහන්සේ පහළලා හිට මේ විවරණ සම්පත් ලබා ගත්තේ. අනුමතස්සේ බුදුහාමුදුරුවන් චන්ද්‍රවතී නුවර උප්පත්ති ලබා ගත්තේ. සියලුම යසයිතුරු සම්පත්තීන්ගෙන් පිරිච්ච සියලුම උපභෝග පරිභෝග සම්පත් වලින් අඩුවක් නොවුණු හැම පැත්තෙම විපාරබ්ධත්වයටපත් වෙච්ච මේ ස්වභාව තත්ත්වයක් තියෙන ඊ타ත්ම අලංකාර නුවරක් තමයි මේ චන්ද්‍රවතී නුවර. මේ චන්ද්‍රවතී නුවර ධර්මයෙන් රාජ්‍ය සම්පත්තියෙන් පවත්වාගෙන යමින් මහරජ කෙනෙක් හිටියා මේ මහරජුරුවන්ගේ නම යසවත් මහරජතුමා යසවත් මහරජතුමා බොහොම ධර්මකාමයේ ධර්මසේදී පොයෙන් පොයට තමන් විසින් සකුණු ලබන තිල් ඇති ධර්මතාවයන්ගෙන් සමන්විත මහරජ කෙනෙක්. මේ රාජ්‍යරුවන්ගේ බිසව ජසෝදරා දේවී නමින් ප්‍රසිද්ධ වුණා. මේ අසෝදරා දේවියත් බොහොම සිල්වත් ගුණවත් උපහත කර්මයන් යෙදමින් ජීවත් වන ඉතා සාන්ත දේවීන් වහන්සේ කෙනෙක්. යසවත් රජුරෝ පියා වෙලා යසෝදරා දේවිය තමන්ගේ මෑණියන් වශයෙන් තෝරාගෙන බෝසත්යන් වහන්සේ ඒ මෑණියන් කුස පිළිහිඳගෙන හිට කුසින් බිහි වුණා. සෑම බුදු වෙන බෝසත් ආත්මයකම සත්‍යවරක් ඉදිරියට ගමන් කරමින් තමන්ගේ අභීත සීහනාද පවත්වනා මේ අනුවම දස්සේ බුදුහාමුදුරන් වහන්සේ තමන්ගේ ජීවිතය ආරම්භ කළේ. අනුවම දස්සේ බුදුහාමුදුරන් වහන්සේ අසූරියනක් උසයි. අසූරියනක් උස ස්වභාව සම්පත්තීන් ඇතිව තිබිච්ච ජදරකයි උප්පත්ති ලැබුණේ. මේ නිසා මේ අනුමදස්සේ බුදුහාමුදුරන් වහන්සේ බවට පත්වන අවස්ථාව දක්වාම බෝධිසත්ව කාලය තුලදී ගොතයුතා සිල්වත් ගුණවත්කම් වලින් සම්පූර්ණ වෙමින් තමන් විසින් ඉගෙන ගන්න ඕන කරන ශිල්ප සම්පත්තියෙන් හැම දෙයක්ම නිත්‍යාකාරව ලබා ගනිමින් මේ උපන්න කුමාරයා උසින් 58ක් ක්‍රියන් වුණා. ගෙදරින් උස 80යි තමන්ගේ ශරීරයෙන් උස 58යි අනුන් රස්සේ බුදුහාමුදුරුව තමන්ගේ ශරීරයෙන් උස 58යි. ඒ කාලේ මිනිස්සුන්ගේ උස මහත වයසත් ඒ වගේම බොහොම දිග කාලයක් තිස්සේ පවතිනවා. අනුන් රස්සේ බුදුහාමුදුරුවන්ගේ වයස අවුරුදු ලක්ෂයක්ම ජීවත් වුණා. ඒ භාවිතාර ලක්ෂයක් අවුරුදු ඇතිව 58 සියන් උස ශරීරයක් ඇතිව උත්පත්ති ලබාගත් මේ ගෝසත්වයන් වහන්සේ දිව්‍ය ස්ත්‍රීන් සමාන පුර ස්ත්‍රීන් 1000ක් පිරිවරාගෙන ඒ 1000ත් සමග තමන් විසින් තමන්ගේ හැම කටයුත්තකදීම තමන්ගේ හැම රාජ්‍ය ශ්‍රී කටයුත්තකදීම ඉතාමත්ම හොඳින් ශිෂ්ට සම්පන්න විදියට කාලය ගත කළා. එහෙම කාලය ගත කරපු කාලය කොච්චරද කියනවා නම් අවුරුදු 10000ක්ම රාජ්‍යශ්‍රී සම්පත්තිය වින්දනය කළා මේ අනෝම රස්තේ බෝසත්යන් වහන්සේ. අවුරුදු 10000 තිස්සේ රාජ්‍යශ්‍රී සම්පත් අනුභව කරලා හිට ඉන්න මේ බෝසත්යන් වහන්සේට අගබිසව වෙච්ච අගබිසවගේ නම සිරිමා අගබිසව මේ සිරිමා අගබිසව විසින් පුතෙක් බිහි කළා. ඒ පුතාගේ නම උපවාන පුතා. උපවාන පුතා උපන්න දවසේම තමයි රජමදුරෙන් අභිනිෂ්ක්‍රමණය කළේ මේ අනෝමදාසේ බෝසත්යන් වහන්සේ. මේ අභිනිෂ්ක්‍රමණය කරන වෙලාවේදී තමන් විසින් තමන්ගේ රාජධානිය පාලනය කිරීමට අතුරාගෙන හිටපු අගමැතිවරු සංඛ්‍යාව 30 කෝටියක් අගමැතිවරු මේ 30 කෝටියක්ම අගමැතිවරුන් එක්කාසු කරගෙන තමයි රාජ්‍ය පාලනය කරමින් හිටියේ අභිනිෂ්ක්‍රමණය කරන වෙලාවේදීත් ඒ 30 කෝටියක් මගමැතිවරුත් බෝසත්යන් වහන්සේ අනුගමනය කරමින් පැමිණලා හිට පැවිදි භාවයට පත් වුණා. එහෙන් පැවිදි භාවයට පත් වුණා හිට දිග කාලයක් මේ බෝසත්යන් වහන්සේ දුෂ්කරක්‍රියා කළේ නැහැ මාසයක් විතර කාලයක් තමයි සම්බුද්ධත්වයේ පිණිස පිරිය යුතු දුෂ්කර ප්‍රතිපදාවට ගත කළේ. එහෙම ප්‍රතිපදාව අවසන් කරලා හිට බුදු වීමට සුදුසු අවස්ථාව එළඹියහම කිරිපිටු දානකුත් ලැබුණා. අපේ ගෞතම බුදුහාරන්ට සුජාතාව විසින් කිරිපිටු දුන්නා වගේම අනෝමදස්සේ බුදුහාමුදුරන්ට අනුපමා කියන සිටුදුවක් විසින් කිරිබිට පූජාවක් සිද්ධ කළා. මේ කිරිබිට පූජාව පිළි අරගෙන හිට තමන් බුදු වෙන්න තියෙන බුදු වෙන්න කල්පනා කරන බෝධීන් වහන්සේ ළඟට වැඩම කළා. ඒ බෝධිය මහා කුඹක් බෝධියක්. මේ කුඹක් බෝධිය ඉදිරිපිට සියම් 38ක් උඩසට වජිරාසනයේ පිහිටලා තිබුණා. ඒ වජ්‍රාසනයේ වාඩි වෙලා කුඹුක්ත්‍රි මහ බෝධියට පිටදීලා මාරසේනාව බිඳහර දමලා හිට සම්්‍යක් සම්බුද්ධත්වයට පත් වුණා අනුමදස්සේ බුදුහාමුදුරන් වහන්සේ. ඒ සම්්‍යක් සම්බුද්ධත්වයට පත් වෙච්ච අනුමදස්සේ බුදුහාමුදුරන් වහන්සේ සමන් වහන්සේගේ අගසව් දෙනමක් වශයෙන් පත්‍රගත්ත හාමුදුරු දෙනමකුත් හිටියා. නිසබ මහරහතන් වහන්සේ සහ අනෝම මහරහතන් වහන්සේ කියලා. නිසබ මහරහතන් වහන්සේත් අනෝම මහරහතන් වහන්සේත් අගසව් තනරේ තියාගෙන 30 කෝටියක් මහරහතන් වහන්සලා පිරිවරාගෙන මේ අවස්ථාවේදී මේ අනෝම රස්සේ බුදුහාමුදුරන් වහන්සේ අර තමන් සමග පැමිණිච්ච සියලුම ශ්‍රමණයන් වහන්සේලාත් සමග මේ මහානදම් පුරමින් බුද්ධ කාර්ය සිද්ධ කළා. දන්සප්පවතුන් සූත්‍රය වර්ණසේ සිපතනාරාමයේ තියෙන ස්ථානෙදීම පැවැත්තුවා. පවත්වන හේතනේදී අනුමදස්සේ බුදුහාමුදුරන් වහන්සේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෝකයට හෙළිදරව් කරලා දුන්නා. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් සීල සමාධි ප්‍රඥා තුනක් පිළිබඳව අනුමදප්පි බුදුහාමුදුරන් වහන්සේ මේ ධර්ම දේශනාවේදී මනවින් දේශනා කළා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා හිට 60 කෝටියක් දෙන මාර්ග ඵලයටපත් වුණායි කියලා හිට ඒ ආත්ම භාවය තුළ අනුන්දාසේ බුදුහාරවන්ගේ චරිත කතාව තුළ සඳහන් වෙනවා. මේ විදිහට තමන් ධර්ම චක්‍රය පවත්වලා හිට නොඑක් නොඑක් තැන්වල ඇවිදිමින් නොඑක් නොඑක් දිනාට හිත වැඩ කරමින් උන්වහන්සේ ජීවත් වුණා. උසින් 50ක් කිව්වහම අනුවාස බුදුහාරව විතරක් උසින් නෙමෙයි. උන්වහන්සේගේ අගසව්වරුන් වහන්සේලා ඒ සමානම උසින් යුක්තයි. ඒ උසින් යුක්ත වෙච්ච ඒ හාමුදුරුවන්ටත් ලක්ෂ ගණන් ලක්ෂයක් අවශ්‍ය තිබුණා. ඒ කාණේදී මිනිස්සුන් ඒ තරම්ම උසයි ඒ මිනිසුන්ටත් ඒ තරම්ම ආයු සම්පත් කාලයක් තිබුණා. මෙන්න මේ ස්වභාවය අනුමරස්ති බුදුහාමුදුරන් තුළ තිබෙච්ච විශේෂම උත්තම බුද්ධ ගුණයන් වශයෙන් දක්වලා තියෙනවා. අනුමරස්ති බුදුහාමුදුරන් වහන්සේට උපස්ථායක තරුණ වහන්සේ කෙනෙක් හිටියා. ආනන්ද හාමුදුරුව අපේ ගෞතම බුදුහාරන්ට උපස්ථායක වෙලා හිටියා වගේම අනුමාති බුදුහාරන්ට උපස්ථායක වෙලා හිටියා වරුණ නමින් ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක්. අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ බුද්ධ කාලය තුල චරයුත් මුගන් දෙනම ඒ අනුමාති බුදුහාමුදුරුවන්ගේ කාලෙදී අනුමාති බුදුහාමුදුරුවෝ මහාන වෙලා හිටියා. සරද ත්‍රිවර්ධන කියන නාම දෙකෙන් ශ්‍රාවකයන් වෙලා හිටියා රහත් බවට පත් නුණා. එතකොට මේ සරද ත්‍රිවර්ධන කියන නමින් එදා අනුමදස්ස බුදුහාමන් කාලේ හිටියේ ගෞතම බුදුහාමන්ගේ කාලේ සරියුත් මුගලන් කියලා දෙනම. ඒ දෙනමත් ගිහිල්ලා හිට ප්‍රාර්ථනා කළා අපිටත් මත් බුදු බුදු කෙනෙක්ගේ ශාසනේ අගසව් තනතුරු ලැබේවායි කියලා. ඒ වෙලාවේදී අනුරසේ බුදුහාමුදුරන් වහන්සේ විවරණ දුන්නා මතු පහළ වෙන ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයේදී උපදෙන්නා පරියුත් මුගලන් නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වෙනවායි කියලා. මේ විදිහේ විවරණ සම්පත්තියක් ලබාගත්කොට අපේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් මේ අනුමදස්සේ බුදුහාමුදුරන්ගෙන් අනුරදස්සේ බුදුහාමුදුරන්ගෙන් මේ විදිහේ ලෝක සාපනික සේවාවල් සිද්ධ වෙමින් තියෙන කාල සීමාව තුලදී අපේ ගෞතම බුදුන් බවට පත්වෙච්ච බෝසත්යන් වහන්සේ ඒ කාලේ ඉපදලා හිටියේ මහා තාක්‍ය යක්ෂ රාජයෙක් වෙලයි. මහේ තාක්‍ය මේ යක්ෂ රාජයාත් ඒ සමානම උස මහත් වෙන හොඳ වීරියවන්ත පුද්ගලයෙක්. මේ වීරියවන්ත පුද්ගලයා යක්ෂ රාජයා 84000ක් යක්ෂ සේනාව පිරිවරාගෙන ඇවිදින් අනුමරස්ති බුදුහාමුදුරන්ට සත්වනින් මණ්ඩපයක් කරවලා හිට ඒ මණ්ඩපයට 30 කෝටියකට වඩා මහා සංඝයා වහන්සේ වැඩම කරගෙන ඇවිදින් මහා දම් පවත්වලා හිට ඒ දාණය හත් දවසක් තිස්සේම පවත්වන්නට යෙදුණා. මේ හත් දවසත් එක්ක මහදම් පවත්වලා හිට අනුරාස්සේ බුදුහාමුදුරන් ළඟට ගිහිල්ලා හත් නිවර්ණ සම්පත්‍ය ලබා ගත්තේ. එතකොට මේ විදිහේ අපේ ගෞතම බෝසත්යන් වහන්සේ මහේපාක්‍ය යක්ෂ රාජයෙක් වුණා ඉපදිලා එතකොට අනුරාස්සේ බුදුහාමුදුරන්ගෙන් ඔබත් මතු කරක සිද්ධාර්ථ ගෞතම නාමයෙන් සම්මා සම්බුදු වෙනවායි කියලා ස්ථිර වශයෙන්ම විවරණ සම්පත්‍ති ලබා ගත්තේ. ධර්මදේශනයේ මාතෘකා කරපු ගාථාවේ සිරිවර කප්පේ අනෝම දස්සේති විස්සුතෝ සුරවර මැජ්ජේ මහති පූජාය මණ්ඩිතෝ සුරවර යක්ක රාජෝව බෝධිසත්වෝ විවරණ සිද්ධාත්වෝ ගෝතමෝ නාම බුද්ධෝ කියන මේ ගාථාවේදී සිරි වරකප්පේ කියලා කිව්වේ අනුමරස්සේ බුදුහාඳුර උපන්නේ වරකල්පයේ කියන බව. මේ බුදුහාඳුර හැඳින්වුවේ අනුමදස්ස කියන නාමයෙන් කියන එකයි අනුමදස්සේති විස්සතෝ කියන මේ පදයෙන් දක්වන්නේ. සුරවර මජ්ජේ සුරාතුර අප්‍රියම් මැද්දේ මහත් පූජාවන් වලට පත් වුණා මේ අනුමදස්සේ බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරේ තත්ත්වයට පත් වෙලා ඉන්න වෙලාවේදී යක්ක රාජෝ බෝධිසත්වෝ මහේපාක්‍ය යක්ෂරාජය කළ අපේ බෝධිසත්වයන් වහන්සේ විවරණ ලබාගත්තා සිද්ධාර්ථ ගෞතම නාමයෙන් සම්මා සම්බුද්ධ වෙනවයි කියලා හිටර. මේ ගාථාවේ දක්වන මේ කතාවේදී යක්ෂ රාජයෙක් වෙලා ඉඳගෙන විවරණ ලබාගත්තයි කියනකොට මේ යක්ෂ රාජ කියන වචනේ පාවිච්චි කරනකොට මේ යක්ඛ කියන වචනය පිළිබඳව බොහෝ දිනකට විමතියක් ඇති වෙනවා. වර්තමාන කාලේ හැමදෙනෙත් තුනම මේ යක්ක යක්කූ කියන එක ගැන මිනිසුන්ට තියෙන බියක් නිසා. යක්ක කියන වචනය විවිධ අර්ථවල යෙදෙනවා. යක්ක කියන වචනය සප්පන්ටත් යෙදෙනවා. දෙවියන්ටත් යෙදෙනවා. සක්‍රයටත් යෙදෙනවා. සීනාප්‍රවයන් වහන්සේටත් යොදනවා කියලා දක්වලා තියෙනවා. සත්‍යේ දේවේච යක්ඛේච කීනා භවේත රක්කසේ පංච තේසේසු අප්පේසු යක්ක සද්දෝ පවත්තති කියලා සද්ද නීතිය උගන්වනවා සත්වයන් යක්ෂ නමින් හඳුන්වන සත්ව විශේෂයකටත් යක්ක කියලා කියනවා දේවරුන්ටත් යක්ක කියලා කියනවා සක්‍ර දේවේන්ද්‍රයටත් යක්ක කියලා කියනවා ශ්‍රහතන් වහන්සේටත් යක්ෂ කියලා කියනවා රාක්ෂස වර්ගයන්ටත් යක්ඛ කියලා කියනවායි කියලා මේ අර්ථ පහක් යෙදෙන බව සද්ද නීතිය දක්වලා තියෙනවා. මේ විවරණ ලබාගත් මහේසාක්‍යයක් කියන තන යක්ඛ ගෝත්‍රයේ උත්පත්ති ලබාපු දිව සම්පත්තීන්ගෙන් යුක්ත වෙච්ච දිව රාජයෙක් කියන එකයි විස්තර කරන්නේ. මේ තමයි දිව රාජශ්‍රී සම්පත්තෙන් යුක්තව ඉඳගෙන තමයි මේ මහේපාක යක්කේ කුලාහිට බෝසත්යන් වහන්සේ මේ විවරණ සම්පatti ලබා ගත්තේ. දැන් මේ විවරණ සම්පත්තින් ලබාගත් කතාවන් පිළිබඳ කතා කරනකොට අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළා කල්පයන් පිළිබඳව. අසංකල්ප මහා කල්ප අනන්ත කල්පයක් තිස්සේ මේ විවරණ ලබා ගන්නට සුදුස්සෙත් බවට පත්වමින් ආපු හැටි. මනෝ ප්‍රනිදානයේ 125,000 බුදුරුන්ගේ ශාසනවල ලබාගෙන වාක් නිදානය 3 ලක්ෂ 73000 ශාසනවල ලබාගෙන මේ විදිහට විවරණ සම්පත්තෙන් ලබා ගත්තා. එතකොට අපේ බෝසත්යන් වහන්සේ විසින් මනෝ ප්‍රනිධානය පුරුලා හිට වා ප්‍රනිධානය සම්පූර්ණ කරලා ඒ අවස්ථාව වෙනකොට මනෝ ප්‍රනිදාන වා ප්‍රනිදාන දෙකේ තමන්ගේ බෝධිසත්ව චිත්තය නමින් හඳුන්වපු උත්තාන උම්මග්ග අවත්තාන හිතචර්යා කරන චිත්තතන හතර නිෂ්කාම්‍ය පවිවේක අලෝභ අදෝස අමෝහ නිස්සරණ කියන මේ චෛසිකාංග 6 මේ මේ ඔක්කොම එකතු කරන මේ 10ම ඊට පස්සේ දාන පාරමිතා බවට පත්වෙච්ච හැටිත් අපි දැන් විස්තර කළා. සීල පාරමිතා බවට පත්වෙච්ච හැටිත් අපි විස්තර කළා. ප්‍රඥා පාරමිතා වෙච්ච හැටිත් විස්තර කළා. දස පාරමිතා සම්පූර්ණ ආකාරය මෙහිදී පැහැදිලි කළා. මේ දස පාරමිතා වලින් සම්පූර්ණ වෙලා හිට අනුමදස්ති බුදුහාමුදුරන්ගේ කාලෙදී මේ වර කල්පෙදී අනුමදස්ති බුදුහාමුදුරෝ පදුම බුදුහාමුදුරෝ නාරදහාරුලා තුන් නමක් බුදු වෙනවා. නමුත් එතනින් ප්‍රථම බුදුහාමුදුරන අනුම බුදුහාමුදුරන්ගෙන් විස්තර ගත්ත හැටි අපි මේ මොහොතේ විස්තර කළේ. අපි දැන් ඉන්න මේ කල්පය මහා භද්‍ර කල්පයක්. කවුරුනද කොණාගම කාශ්‍යප ගෞතම මෛත්‍රී කියලා බුදුරු පස්තනේ මේ මහා භද්‍ර කල්පය තුල සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතකොට මේ ගෞතම බුදු චරිතය පිළිබඳව මේ මොහොතේ අප විසින් දැනගත යුතු කරුණු රාශියක් මුලින් මුලින් අපි පැහැදිලි කළේ. අපේ ගෞතම බුදුහාමුදුරන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වලා තමන් වහන්සේගේ බුද්ධ ඉතිහාසය පැහැදිලි කළා. 550 ජාතක පොතේ මේ කතන්දර ඔක්කොම තියෙනවා. එතකොට අසංඛ්‍ය කල්ප ලක්ෂ 200කට පෙර ආතුව සිද්ධ වෙච්ච මාතුපෝසක ජාතකයේ පටන්ම විශේෂ විශේෂ ජාතක අපේ බුදුහාමුදුරන් වහන්සේ මේ බුද්ධ ආත්මය තුලම දේශනා කළා. මේ නිසා මනෝ ප්‍රනිධානයේදී 125000 බුදුරුන්ගෙන් විවරණගත හැටි විස්තර කළා. වා ප්‍රනිධානයේ 387000ක් බුදුරුන්ගෙන් ලබාගත් හැටි විස්තර කළා. මේ විදිහට 512000ක් වා ප්‍රනිධාන මනෝ ප්‍රනිධාන දෙක ලබාගත් හැටි විස්තර කළා. මේ විදිහේ විස්තර සමූහයක් අපේ බුදුහාමුදුරන් වහන්සේ විසින් මේ ලෝක සත්‍යයට දේශනා කළා. දැන් අපේ ගෞතම බුදුහාමුදුරන් වහන්සේත් සිර බුදුවරයන් වහන්සේලාගේත් අනුශාසනාවක් තියෙනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසනං කියලා. සිර පව් වලින් වැළකීලා සියලුම කුසල ධර්මයන් යෙදලා සුඛීය සිත මනාව ධානයෙන් හා විදර්ශනාවෙන් සම්සුන් කරගෙන සාන්ත භාවයට පත් වෙන්න කියන එකයි ලෝතර බුදුවරුන් හැම කෙනෙක්ගේම අනුශාසනාව අනුමරප්පේ බුදුහාමුදුරන්ගේ අනුශාසනාවත් එහෙමයි ගෞතම බුදුහාමුදුරන්ගේ අනුශාසනාවත් එහෙමයි සූවිසි බුදුරුන්ගේ අනුශාසනාවත් එහෙමයි මේ නිසා මේ බුද්ධානුශාසනයේ පිළිපැහිලා හිට අපි හැම දෙනාම ක්‍රියා කරන සතර දුකෙන් නිදහස් වේ නිවන් සම්පත් ලැබීමට හේතු වාසනාවක් තෝ වේවායි කියලා සාදු කර ප්‍රාර්ථනා කරමු. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝකපාසනම් දේවෝ වත්තතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ධර්ම ශ්‍රවණය කළ මේ පින්තුන් සමදෙනාට ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ ආගමිකාංශයේ ප්‍රමුඛව සේව්‍ය සේවක දෙපක්ෂයේ සෑම සිළු දෙනාටත් සියලුම බෞද්ධ අබෞද්ධ හැම දෙනාටත් මේ පින්පෙත් අත්පත් වීමෙන් සෑම දිනාටම සසර වසන තුරු නරක දසම් പ്രേතසාදී දුක්ඛිත ආත්මයකටපත් නොවි දිව්‍ය ලෝකාශ්‍රේ සම්පත්තීන් කෙලවර කොට මතු පහළ වෙන මෙතේ බුදුන්ගේ ශාසනයේදී නිවන් සම්පත් ලැබීමට හේතු වාසනා වේවායි කියලා අපි සාදුල ප්‍රාර්ථනා කරමු වෙසක් ධර්මදේශනා මාලාවේ සූවිසි විවරණ අතරින් අනුව දස්සේ තුරජානන් වහන්සේගෙන් ලද හත්වන විවරණ අවස්ථාව පහදා දෙමින් අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන් වහන්සේ නුගේගොඩ ගන්ගොඩවිල ශ්‍රී පුෂ්පාරාමාධිපති සහ පූගොඩ මහා විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යංශී හිටපු උපදේශක ආගම ශාස්ත්‍රී පඬිතුක දර්ශන ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම ධර්ම